අවිද්‍යාව කියන්නේ මොකක්ද කියන කාරණය. ඒ පිළිබඳව පසුගිය දේශනාවේ තියෙනවා. අද දේශනා කරන්නේ එතනින් ඉදිරි ටික. දන්නවා පටිච්ච සමුප්පාදයේ අංග 12ක් තියෙනවා. අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ඡාති චරා මරණ මේන් මේ කාල වේලාවේ හැටියට ඒ නංග කීපයක් දේශනා කරනවා. ඒකට අවිද්‍යාව කියන්නේ මොකක්ද? කාරණය පසුගිය දේශනාව තුළ ඇතුළත් නිසා දැන් ආරම්භ කරන්නේ සංස්කාර කියන ධර්මතාවයන් පිළිබඳ. සංස්කාර කියන වචනය තේරුම තමයි රැස් වෙනවා කියන එක. රැස් කරනවා කියන එක. රැස් වෙන්නේ කොහෙද? සිතේ. සිතේ ගොඩනැගෙන දෙයට සංස්කාර කියලා කියනවා. ඒ සංස්කාර මේ අවිද්‍යාව නිසා ඇති වෙන සංස්කාර මෙතනදී අපි ගන්නෙ ඒ ගන්නෙ පුඤ්ඤාවි සංකාර අපුඤ්ඤාවි සංකාර අනිච්චවි සංකාර ඒ වගේම කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර පුඤ්ඤාවි සංකාරය පුඤ්ඤාභි සංකාර කිව්වේ කින් වලට. පුඤ්ඤ කියන්නේ කින්. ඒතර පුඤ්ඤාභි සංකාර අපේ සිත තුළ ගොඩනැගෙන දෙයක්. දැන් මේ ධර්ම දේශනාවට දායකත් වීම පුඤ්ඤාභි සංස්කාරයක්. ඒතර මේ සංස්කාර පුඤ්ඤාභි සංස්කාර අපුඤ්ඤාභි සංස්කාර අනිච්චාභි සංස්කාරය දානය පුණ්‍ය අභිසංස්කාරයක්. සීලය පුණ්‍ය අභිසංස්කාරයක්. භාවනාව පුණ්‍ය අභිසංස්කාරයක්. අපුණ්‍ය අභිසංකාර කියන්නේ අකුසල් වලට. ඒ අකුසල් සිත් 12ක් තියෙනවා. අකුසල් 10ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ 10 කර්මපත බවට පත් වුණොත් ප්‍රතිසන්දි විඥානයක් අරන් දීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේමත් පුඤ්ඤාභිසංකාර හෙවත් කුසල සංස්කාර වලට කර්මපත බවට පත් වුණොත් ප්‍රතිසන්දියක් අරන් දීමේ හැකියාවක් තියෙනවා. ආනිච්ඡාභිසංස්කාර කියලා කිව්වේ අරූපාවචර ධාන වලට. ඒක මෙන්න මේ අරූපාවචර ධාන අනිච්ඡාභිසංස්කාර ඒ රැස් කළත් ප්‍රතිසන්දියක් අරන් දෙනවා. ඒතර පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිච්චාභි සංඛාර. පුඤ්ඤාභි සංස්කාර මම මුලින් සඳහන් කළා දානය. ඒ වගේම සීලය, භාවනා. ද භාවනා කළ රූපාවචර ධානයේ පොදුවත් පුඤ්ඤාභි සංඛාරයි. එනිසා සතගතයන් වහන්සේ මෙතන පැහැදිලි කරනවා කරුණු 13ක්. කාමාවචර මහ කුසල් සිත් 8යි රූපාවචර කුසල් සිත් 5යි. ඒක පුණ්‍ය සංකාරය. මේ සිත් ගැන පොඩ්ඩක් කියනවා අභිධර්ම ටික ගැඹුරුයි. හැබැයි තේරුම් ගන්න පහසු ආකාරයට දේශනා කරනවා. කාමාවචර මහ කුසල් සිත් 8ත් රූපාවචර කුසල් සිත් 5ත් ඒ වගේම අකුසල් සිත් 12ත් අරූපාවචර කුසල් සිත් 4ත් අකුසල් සිත් 12 කාමාවචර කුසල් සිත් 8ක් එකතු කරාම 20යි. රූපාවචර කුසල් සිත් 5 එකතු කරාම 25යි. අරූපාවචර කුසල් සිත් 4 එකතු කරාම 29. මේ 29ට විතරයි සත්‍යයට ප්‍රතිසන්දියක් අරන් දෙන්න පුළුවන්. මේවා කර්මපත බවට පත් වුනහම ප්‍රවෘත්ති විපාකත් ලැබෙනවා. දැන් මේක පැහැදිලි කරනමයි ඉතින් මේක. ඔයත් අහලා තියෙන 89ක් සිත් තියෙනවා කියලා. ඒන් මේ 29ට විතරයි ප්‍රතිසන්දි ප්‍රවෘත්ති දෙකම අරන් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිසන්දි කියන්නේ භව දෙකක් සම්බන්ධ කරලා දෙන්නත් පුළුවන්. ඒ සම්බන්ධ වෙච්ච තැන ඉඳලා ඒ ආයශ්‍ය තියෙන තාක්කල් පැවැත්ම ගෙන යන්නත් පුළුවන්. විපාක ලැබෙන්නේ මේ සිත් 29ට විතරයි. අනිත් එකකටවත් ප්‍රතිසන්දියක් කරන් දෙන්නේ නැහැ. ඒතකොට මේ 29ට පුළුවන් ප්‍රතිසන්දි හා ප්‍රවෘත්ති විපාක දෙකම ඇති කරන්න. මේ අන්‍ය වූ සිත් වලට පුළුවන් ප්‍රවෘත්ති විපාකයක් ඇති කරන්න විතරයි. ඒ කියන්නේ පැවැත්මේදී ඇතිවෙන අපහසුතාවයන් හෝ පහසුතාවයන්. පහසු ආකාරය හෝ අපහසු ආකාරය. ඒ ප්‍රවෘත්ති විපාක. ඒක ලැබෙනවා අනිත් සිත් වලින්. නමුත් මේ 29ක් සිත් ඇයි මේ 29ක් සිත් බලගතිය කියලා කියන්නේ? බලගතිය කියන්නේ කර්මපත බවට පත් වෙනවා. දැන් කාමාවචර මහ කුසල් සිත් අටගත්තොත් නුවණත් එක්ක යෙදුනොත් චතුරාර්ය සත්‍ය ධර්මයට අවබෝධ වෙනවා. ඒකට කියනවා සෝමනස්සාගත ඥාන සම්පයුත්ත අසංකාරික සිත සසංකාරික සිත. සෝමනස්සාගත ඥාන විප්‍රයුත්ත අසංකාරික සිත සසංකාරික සිත. උපේක්ඛාසගත ඥාන සංපයුක්ත අසංකාරික සිත සසංකාරික සිත උපේක්ඛාසගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත සසංකාරික සිත කියලා අටක්. එතකොට ඥාන සංපයුක්ත සිත් උපේක්ෂාසගත සිත් අටක් තියෙනවා. එතකොට අටට කියන්නේ කාමාවචර මහ කුසල සිතක්. අසංකාරිකයි කියලා කියන්නේ තමන්ගේ වමනාවෙන්ම හට ගන්න සිත්. දැන් මෙතනින් අපට තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන මනසිතෙන්ද කියන එක. සෝමනස් සහගතයි, සතුට සහගතයි. ඥාන සම්පයුක්තයි. නුවණත් එක්කයි ආ. බුදුරජාණන් වහන්සේ තරම් නුවණ තියෙන කෙනෙක් ඉන්නවා. ඒතර සතුට සහගතයි නුවණක් එක්ක සමනස් සහගත ඥාන සංපයුක්ත අසංකාරිකයි කියන්නේ තමන්ගෙම වමනාලි බුද්ධත්වයට පස්සනේ කාගේ හරි මෙහෙමකින්ද නෑ තමන්ගේම වමනාවෙන්ද? තමන්ගේම වමනාව. සසංකාරිකයි කියන්නේ තවත් කෙනෙක් මෙහෙවන. දැන් ඔයත් අද මේ පින්කමට ආවේ තමන්ගේම වමනාවයි. හැබැයි අනිත් අයට දැනි දැනුම් දීලා අනිත් අයවත් මෙහෙම ගත්තා. තේරෙනවද? ඒතරේ මෙහෙවීමෙන් ආවන යම් කිසි කෙනෙක් සසංකාරිකයි. තමන්ගේම වමනාවෙන් ආවන සසංකාරිකයි. තේරෙනවද? ඒතර යම්කම යම් වෙලාවක අපි පින්කමක් කරනවා තමන්ගේම වොමනාව. ඔව් මම මේක කරනවා. මම මේක කරන්න ඕන. ඒ තමන්ගේම වොමනාව. ඒකට කියන සංකාරික. එහෙම නැත්නම් පින්කමට කවුරු හරි කෙනෙක් කඩ ගහනවා. එතකොට තවත් කෙනෙක්ගේ මේ හිමින් පින්කම කරන්නේ. ඒකට කියන්නේ සසංකාරිකයි කියලා. තේරෙනවද මං කියන්නේ? පැහැදිලි. දැන් නුවණත් එක්ක, ඒ කියන්නේ කර්මය කර්මඵල විශ්වාස කරලා තමයි පින්කමක් කරන්නේ. තමන්ගේම වොමනාවයි. එතකොට අසංකාරිකයි. කර්මය කර්මඵල පිළිබඳව එච්චර විශ්වාසයක් නැහැ. අනුන්ගේ මෙහෙයමින් කරනවා. එතකොට එතනට එන්නේ උපේක්ෂාසහගතයි. තේරෙනවද කියන්නේ? ඊට කියන්නේ කාමාවචර මහ කුසල් සිත්. මේන් එකක් විතර ඥාන සම්පයුත්ත උපේක්ෂාසහගත ඥාන සම්පයුත්තක් තියෙනවා. මේ සිත් හතරෙන් ප්‍රතිසන්දි ගත්තොත් මේ භවයේ ධර්මය අවබෝධ වෙනවා. චතුරාර්ය සත්‍ය. හැබැයි ඒක අපිට කියන්න බෑ. දැන් ඔයත්තන්ට සංසාර පුරුද්ද නිසා බනහන්නානේ. ධර්මයට දාය ධර්මයට දායක වුණේ. මේ ඥාන සංකයුත්තන උපේක්ෂා සහගත උනක් කමන්නේ. සෝමනස්ස උනක් කමන්නේ. ධර්මය අවබෝධ වෙනවා. තේරෙනවා. අකුසල් සිත් 12ක් තියෙනවා. ඒ අකුසල් සිත් 12න් කරන්නේ අකුසල. දන්නයි පිළිබඳ. සෝමනස්සාගත දිට්ඨිගත සංකේත සංකාරික සසංකාරික. සෝමනස්සාගත දිට්ඨිගත විප්‍රයුක්ත සංකාරික සසංකාරික. උපේක්ඛාසාගත දිට්ඨිගත සංපයුක්ත සංකාරික සසංකාරික උපේක්ඛාසාගත දිට්ඨිගත විප්‍රයුක්ත සංකාරික සසංකාරික. ලෝභ මූල සිත් 8ක් තියෙනවා, දේශ මූල සිත් දෙකක් තියෙනවා. පටික සංපයුක්ත අසංකාරික සසංකාරික කියලා මෝහ මූල සිත් දෙකක් තියෙනවා. උපේක්ඛාසාගත උද්දච්ච සිතහා විචිකිච්ඡා සිත ඒතර මේ 12 කර්මපත බවට පත් වෙනවා. කර්මපත කියලා කියන්නේ සිත බලවත් කරනවා. අතිශය බලවත් වෙනවා. ඒ අතිශය බලවත් වුණාම තමයි කර්මපත වෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් සතෙක් මරන්න කරුණු පහක් ඕනේ. එතකොට තමයි කර්මපතයක් වෙන්නේ. පණ ඇති සතෙක් වෙන්න ඕනේ. පණ ඇති සතෙක් බව සමුන් දැනගන්න ඕනේ. උපක්‍රමයක් සකස් කරන්න ඕනේ. සිතුවිල්ලක් පහළ වෙන්න ඕනේ, උපක්‍රමයක් සකස් කරන්න ඕනේ, ක්‍රියාව යොදවන්න ඕනේ. පණ ඇති සතෙක් වෙන්න ඕනේ. පණ ඇති සතෙක් බව තමුන් දැනගන්න ඕනේ. මැරීමේ සිතුවිල්ලක් පහළ වෙන්න ඕනේ. උපක්‍රමයක් සකස් කරන්න ඕනේ. ක්‍රියාව යොදවන්න ඕනේ. එතකොට කර්මපතයක් වෙනවා. පතයක් කියන්නේ දිග එකක්. ඒ කියන්නේ සිත බලවත් වෙලා ඉවරයි. සිත හොඳටම බලවත්. ක්‍රියාවක් කරලා ඉවරයි. තේරෙනවද මං කියන්නේ? ඒ කරුණ පහ සම්පූර්ණ වුණොත් කර්මපතයක් බවට පත් වෙනවා විපාකයක් ඇති කරන්න පුළුවන්. කරුණු දෙකක් තුනක් සම්පූර්ණ වුණාට විපාකයක් ඇති කරන්න බෑ. දැන් අපි පාර යනකොට අපිට පෑගිලා සත්තු මැරෙනවා. අපි දන්නේ. ඒකට විපාකයක් ඇති කරන්න බෑ. මැරිච්ච සතෙක් පෑගෙනවා. ඒකට විපාකයක් ඇති කරන්නත් බෑ. ඒකට පණ ඇති සතෙක් අපි දන්නේත් නෑ. පණ ඇති සතෙක් වුණත් අපි දන්නේ. එතකොට අපිට මැරීමේ සිතුවිල්ලක් පහළ වුණෙත් නෑ උපක්‍රමයක් සකස් කළේ නෑ. එතකොට ඒ කරුණ සිද්ධ වුණේ නැත්තම් විපාකයක් ඇති කරන්න බෑ. අර කරුණ පහ සම්පූර්ණ වුණොත් විතරයි විපාකයක් ඇති කරන්න පුළුවන්. තේරෙනවද මම කියන්නේ? එතකොට තමයි සංස්කාර ඒ සංස්කාර බලවත් වුනහම කර්මපත බවට පත් වෙනවා. ඒතර කුසල සංස්කාර, අකුසල සංස්කාර, අනිත්‍යපි සංස්කාර, පුඤ්ඤාපි සංස්කාර, අපුඤ්ඤාපි සංස්කාර, අනිත්‍යපි සංස්කාර. දැන් හොරකමක් කරනවා නම් අනුසතු දෙයක් වෙන්න ඕනේ. අනුසතු දෙයක් බව තමුන් දැනගන්න ඕනේ. ඒතර අනුසතු දෙයක් වෙන්න ඕනේ අනුසතු දෙයක් බව තමුන් දැනගන්න ඕනේ. සිතක් පහළ වෙන්න ඕනේ. උපක්‍රමයක් සකස් කරන්න ඕනේ ක්‍රියාව යොදවන්න ඕනේ. කරුණ පහ සම්පූර්ණ වුණොත් කර්මපතයක්. ඒතකොට විපාකයක් ඇති කරන්න පුළුවන්. කාටවත් අයිති නැති දෙයක් කොහේ හරි මග වැටිලා තිබ්බා ඒකේ ලිපිණයක්වත් නැහැ, හදනා ගන්න මොනවත් නැහැ. හැබැයි ඒක තමයි යම් කිසි කෙනෙකුට නම් පොලිසියට බාර දෙන්නත් පුළුවන්. එමෙතන එහෙම එකක් ළඟ තියාගත්ත කියලා කර්මපතයක් වෙන්නේ නැහැ. පුළුවන් නම් ඒක අයිතිකාරයා හොයලා දෙන එකම තමයි නිවැරදි ක්‍රමය. ඒකම හැබැයි ඒක හොයාගන්නත් බැරි නම් එහෙම ඉතින් තිබුණත් කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට අන්සතු දෙයක් හැබැයි දන්නව අන්සතු දෙයක් කියලා. හැබැයි අන්සතු දෙයක් බව තමන් දන්නවා. අන්සතු දෙයක් අන්සතු දෙයක් බව තමන් දන්නවා. හැබැයි හොරසිතක් පහළුන්නේ නැහැ. උපක්‍රමයක් සකස් කළෙත් නැහැ, ක්‍රියාවේදෙවිත් නැහැ. ඒතර කර්මපතයක් බවට පත් වෙන්නේ නැහැ. ඒතර කුසලයක් ඒ වගේ. ඒතර කුසලයක් සිද්ධ කරගන්න සිත බලවත් වෙන්න ඕනේ. සිත බලවත් වුණොත් මේ කුසලයක් කරන්න පුළුවන්. සිත බලවත් වුණ නැත්නම් කුසලයක් කරන්න බෑ. ඒ බලවත් ඒ සිතට තමයි කර්ම කියලා කියන්නේ. ඒතර සංස්කාර, පුඤ්ඤාභි සංකාර. යහපත් දේවල්. ඒතර දානේ දාණය දෙන්න සිතුවිල්ල පහළ වෙන්න එපා කියලා. ඊට පස්සේ ඒක අන්නයත් එක්ක සාකච්ඡා කරනවා. ඊට පස්සේ ඒක සඳහා අවශ්‍ය කරන උපකරණ සොයනවා. ඊට පස්සේ කටයුතු තමන්ගෙම දෑතින් සිද්ධ කරනවා. ඊට පස්සේ දාණය පිළිගන්නවා. තේරෙනවද කියන්නේ? ඒකවල කර්මපතයක් වෙන්නේ දීර්ඝ කාලයක් යහපත් සිතුවිලි පරම්පරාවක් සිත තුළ ගොඩ නැගුවා. තේරෙනවද? දීර්ඝ කාලයක්. ඒතර පළමුවෙන් පහළ වුණා සිතවිල්ලක් දානයක් දෙන්න. දැන් සිතවිල්ලකට දානයක් දෙන්න බෑ. ඒතකොට ඒ සඳහා තව පිරිසකට කතා කරලා සාකච්ඡා කරලා ඒ සෑම අවස්ථාවකම කුසල් සිතවිලි ගොඩ නැගෙන්නේ. බලවත් වෙනවා. අර මුලින්ම ඇතිවෙච්ච සිතවිල්ල තවත් පිරිසක් එක්ක කියනකොට තව දුරටත් බලවත් වෙනවා. ඊට පස්සේ ඒ සඳහා අපි උපකරණ හොයනවා. රැස් කරන්න ඕනේ, එකතු කරන්න ඕනේ, දානය සඳහා අවශ්‍ය දේ. ඒකෝට තවත් සිත් බලවත් වෙනවා. ඒතර ඒක තමන් තව කීප දෙනෙක් තමනුත් එකතු වෙලා ඒ සඳහා කටයුතු කරනවා. කායික ක්‍රියා, කායින් ක්‍රියා කරනවා. දානේ පිළියෙල කරන්න, ඒ බඩු ගේන්න, ඒ උපකරණ හදන්න පිළිසිඳු කිරීම. ඒතර කායික ක්‍රියා. ඒතර තවත් බලවත් වෙනවා. ඒතර දානේ දෙනකොට තවත් සිත කර්මපත. අන්න විපාකයක් ඇති කරන්න පුළුවන්. තේරෙනවද? ඒතකොට විපාකය අවසාන අවස්ථාවේදී අරමුණ වෙනවා. දීප දානේ පිළිබඳ. දැන් උදාහරණයක් ගත්තොත් පුඤ්ඤාදි සංස්කාරයෙන් ප්‍රතිසන්දියක් අරන් දෙන ආකාරය අපි දන්නවා මේ දුටුගැමුණු රජුවා එකපාරක් යුද්ධයෙන් පෙරදිලා ගියා කැලේ පැන්න. ඒ ඇමති කෙනෙකුත් එක්ක. දැන් කැලේ පැනලා ඒ දෙන්න විතරයි ඉන්නේ අස්සයයි ඒ දෙන්නයි. ඊට ගැමුණු කුමාරයාට බඩ කිනි. ඇමතිතුමාගෙන් අහනවා බඩ කෙනෙක් කන්න දෙයක් නැහැ. තියෙනවා. මයික බත් එකක් මම අරන් ආව කෑම එකක් තියෙනවා. එහෙනම් ඕක බෙදන්න තුන් දෙනෙක්. හතර දෙනෙකුට බෙදන්න කිව්වා. දැන් හතර දෙනෙකුට බෙදන්න කිව්වම ඇමතුමා නා. දැන් මෙතන ඉන්නේ තුන් දෙනයි. අස්සයයි දෙන්නයි. ඇයි හතර දෙනෙකුට? ගමන කුමාරයෙක් කියනවා මම කවම කවදාවත් ස්වාමීන් වහන්සේලාට දානීය පූජා කරන්න නැතුව මම අනුභව කළා නැහැ. ඉතින් අමතුමාන දැන් මෙතන ස්වාමීන් වහන්සේ නමක් නැහැ නිදානෙ පිළිගන්න. අපේ චේතනා පිරිසිදුන ස්වාමීන් වහන්සේ නමක් වඩි. හතරකට බෙදන්න කිව්වා. මේක දිව දිව කණෙන් ඇහුවා. ඉන්දියාවේ දඹදිව ඉන්න රහතන් වහන්සේ නමක්. දිව කණෙන් ඇහුවා. දිව චක්ෂර විඥාණයෙන් දැක්ක මේක. උතර දන්නවා ගැමුණු කුමාරයා අනාගතයේදී මේ ශාසනයට මහා මෙහෙවරක් කරන්න කෙනෙක්. මෙයාගේ සිත මේ වෙලාවේ අපහසුතාවයට පත් වුණොත් ඒක හොඳ නැහැ. පාත්‍රය තරම් අහසින්ම ආවා. ඇවිල්ලා ඉදිරියේ හිටගත්තා. නැතත් පිරිසුදු චේතනාව තුළ කරුණ සකස් වෙන ආකාරය. ඉදිරියේ හිටගත්තා. දැන් හතර දෙනෙක් ඉන්නවා. දැන් ගැමුණු කුමාරයා අර අනිත් එක්කෙනා කවුද යමතුමා කියලා මටත් එපා මයි කොටසක් දෙන්න කියලා. ඒකට අස්සය දිහා නම් අස්සය තොළුවේ අස්සට තේරෙනවා අස්සය කියවා. ඒතර අර කොටස් තුනට බෙදපු ඔක්කොම ටික අර හාමුදුරන් ටික කොටස් හතරම අර පාත්‍රය ඇතුලෙන් තිබුණා. දැන් හාමුදුරුවෝ කල්පනා කරනවා මේක න්යායගේ හිත තවත් ප්‍රසන්න භාවයට පත් කරන්න ඕනේ බලවත් කරන්න ඕනේ. මේ පාත්‍රය අරන් අහසට නැග කුරුල්ලෙක් අහසට නැගින ආකාරයට. හැබැයි අදිෂ්ඨානයක් කළා මේක මෙතන ඉන්න මේ තුන් දෙනාටම පේන්න කියලා. දර්ශනය වෙන්න කියලා. අහසට නැගලා ඉන්දියාවේ බැස්ස හිමාලයේ. බැල 500ක් රහතන් වහන්සේලා වාඩි වෙලා ඉන්න දානේ සඳහා. පාත්‍රයෙන් ලම් බෙදුවා. හැබැයි දානේ අඩු වෙන්නේ. චුට්ටක්වත් අඩු වෙන්නේ. හාමුදුරුවෝ කියනවා. වළඳලා අවසානයේ දැන් දන්නවා ජමුන කුමාරයා බඩකින් ඉන්නේ කියලා. අර ආහාරවල ඉතුරු කොටස් දාලා පාත්‍රයට දාලා ආසට පිටි කරා. ජමුන කුමාරයා අතේ පිහිටියේ දානේ පාත්‍රයේ. තුන් දිනාටම ප්‍රමාණවත් ආහාරයක තිබුණා. දැන් අපි දන්නවා ගැමුණු කුමාරයා පරලව ගියා. පරලව යන අවස්ථාවේ රුවන්වැලි මහත්සෑය භාගයට හදලා තිබ්බේ. සුදු රෙද්දකින් වැහුව ඉතිරි කොටස. දැන් ඇඳ කියාගෙන උස්සගෙන ආවා. දැන් මේක අමචිත්තමාලා කිව්වා. එයා කිව්වා දැන් මේක හදලා ඉවරයි කියලා මොකද ගැමුණු කුමාරයාගේ හිත සතුටු කරන්න. හැබැයි මේක දැන් පෙන්වන්න විදියකුත් නැහැ. ඈතට ගිහිල්ලා පේන දුරමානයේ ඇඳ බිමින් තිබ්බා. දෙමින් කියලා අර තියෙන චෛත්‍ය හදලා ඉවරයි කියලා කිව්වා. දැන් එතනදී ඥාති ටික ඔක්කොම වට කරගෙන යමන කුමාරයට කියනවා මේ ඔබතුමා ගොඩාක් පින් කළා. මෙරුවන්වැලි මහත්තයයි, මිරිස වෙච්චයිත්‍ය ලෝමා ප්‍රසාද් මෙයාද විශාල මෙහෙයක් කරා මේ සම්බුද්ධ ශාසනය. සම්බුද්ධ ශාසනය ක්ෂේසත් කරා. රට ජාතිය ශාසනය ක්ෂේසත් කරා. ඔබතුමා කරපු පින් දැන් සී කරගන්නකෝ. යමුන කුමාරයෙක් මට එකක් අම්මත් නැහැ. මම එක දවසක් මෙන්න මේ විදිහට දානයක් දුන්නා. මට එකම තමයි මගේ මතකෙ තියෙන්නේ. ඒකෙන් තමයි දත්තුසි තියෙන්නේ. පුඤ්ඤාවි සංකාර. දැන් ඒක බලන්න. Tamante දා අනුභව කරන්න තිබුණොත් ආහාර වේල දුන්නේ. අදත් තුසිතේ ඉන්නේ ඒ අරමුණ අරගෙන. ඒතර පුඤ්ඤාභි සංස්කාර කියන ධර්මතාවය නැවත ප්‍රතිසන්දියක් අරන් දෙනවද? කර්මපත බවට පත් වුණා. ඒ අතිශය බලවත් වෙලා තියෙන මේ සිත. ඒක තමයි අවසාන අරමුණට ගත්තේ. අදත් සිතේ විවේක සොයමින් ඉන්නවා. මේ පුඤ්ඤාභි සංකාරය. අපුඤ්ඤාභි සංකාරය. අපුඤ්ඤාභි සංකාරය කියන්නේ අකුසල. දැන් අකුසල් කරපු අය කොහෙද ඉන්නේ? අපට උදාහරණ ගන්න පුළුවන්. දේවදත්ත කරේම අකුසල. අන්න ඒවත් නෙහිව. අජාසත් රජුගේ පියා ඝාතනය කරා. ආනතරී පාප කර්මයක් කරේ. අපුණ්‍ය විසංකාර. අකුසල් කරේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට යම් අවස්ථාවක ප්‍රකාශ කරන ආනන්ද මේ අජාසත් රජුරෝ පියා මරුව. ඒ කියන්නේ පීතෘ ඝාතනය කළේ නැත්නම් මගේ එක ධර්ම දේශනාවකින් මම සෝවන් වෙනවා. දැන් සෝවන් වෙන්නේ. මාර්ගඵල ලබන්න බැහැ. ඒ පාප කර්මයක් කරගෙන තියෙන්නේ. ඒ පාප කර්මය අතිශය බලවත්. ඒ බලවත් කියන්නේ. එයාට මේ ධර්මය අහන්න වාඩි වුණාට සිත එකඟ වෙන්නේ. එකඟ වූ සිතින් ධර්මය ශ්‍රවණය කරන්න බෑ. එයි අර පියා මරපු හැටි, ඒකට අනුබල දීපු හැටි, ඒකට උපදේශ දීපු හැටි, තාත්තා මැරුණු හැටි මනසේ නැවිලා පේනවා. ඒවා මතක් වෙන්නේ. එතකොට සිත එකඟ වෙනවද? සිත දැන්පත් වෙන්නේ. ඒකයි මේ ආනන්තරිය පාප කර්ම කරන අයට සමාධියක්වත් ගන්න බෑ කියන්නේ ඒකයි. ගන්න බෑ සමාධිය. සමාධියක් ගන්න සිත භාවනාවට වාඩි වුණා අර අකුසල ධර්මයන් මනස වෙනස් කරනවා. දැන්පත් කරන්න බෑ. ඒවා සිහිපත් වෙනවා. ඒවා මතක් වෙනවා. ඒවා මතක් වෙනකොට ඒවට සිත යනවා. නැකිටලා යනවා. සමාධියක්වත් ඇති කරගන්න බෑ. තේරෙනවද කියන්නේ? එතකොට මේ බලගත්තු අකුසල කර්ම. ඒයින් එකක් අරගත්තොත් අපුඤ්ඤාපි සංකාරය. පුඤ්ඤාපි සංකාර මේ කියන්නේ කර්මපත බවට පත් වෙන එක. ඒ කියන්නේ නැවත විපාකයක් නියත වශයෙන්. ඒකට කියනවා ගරු කර්ම කියලා කියන. උපපජ්ජ වේදනීය කර්ම කියලා කියන. ඉනිභාව ඊගාව භවයේ නියත වශයෙන් විපාක දෙන්නේ. ප්‍රයම් කිසි කෙනෙක් මේ විදිහට පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර. එහෙනම් අපි දැන් මේ දෙකම මොකද්ද කරන්නේ? මේ දෙකෙන් එකක් අවසාන අවස්ථාවේ මතක් කරලා දෙන්න. ඒතර පුඤ්ඤාභි සංඛාර කියන්නේ සිතුවිලි නාම ධර්මයක්. අපුඤ්ඤාභි සංඛාර කියන්නේ සිතුවිලි නාම ධර්මයක්. නාම ධර්මය කියන්නේ සිත තුළ ගොඩනැගෙන දේවල් නාම ධර්ම. ඒතර කුසල සිතුවිලිත් නාම ධර්මයක්, අකුසල සිතුවිලිත් නාම ධර්මයක්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සත්‍යම කර්මයට අනුරූපව භවෙන් භවයට යන ආකාරය. ඒතර අවසාන අවස්ථාවේ ඔය දෙකෙන් එකක් ගන්නවා. ඒතර දේවදත්ත අවසාන අවස්ථාවේ හැබැයි අවසාන අවස්ථාවේ බුද්ධ සරණ ගච්ඡාමි කිව්වා. හැබැයි ඒ වුණාට බෑ මනසේ රැව් පිළිරැව් දුන්නේ මනසේ රැඳිලා තිබුණේ බුදුරජාණන් වහන්සේට කරපු හතුරුකම්. ලේසලෙව්වා. විවිධ ආකාරයේ දුන හේවාවේ දාලා විදින්න හැදුවා. නාලාගිරිය අතට සාපෝ ලැබුවා. විවිධ ආකාරයේ අපට යුතුයකම් කළේ. ඒ සියල්ල මනසේ තිබ්බේ. ගිනි ශාලාවක් ඇවිල්ලා ඇටගෙන ගියේ අවිච්චයට. ඒක උපපංච වේදිනේ නියත වශයෙන් මේකව බව විපාක දෙන්න ඕනේ. බලක්වන්න බෑ. එහෙනම් පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර මොකක් හින්දාද කරන්නේ? අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා කරන්නේ. විද්‍යාවට ආපු කෙනෙක් කරනවද? නැහැ. දැන් විද්‍යාවට ආපු කෙනෙක් පුණ්‍යාභිසංකාර කරන්නේ නැහැ කියලා කියන්නේ පින් කරනවා. හැබැයි කර්මපත බවට පත් වෙන්නේ ඒ පුණ්‍යාභිසංකාර එහෙම නැත්නම් ඒ පුණ්‍ය ක්‍රියා තුළ සිත තියෙනවා ක්‍රියාව තුළ විතරයි සිත තියෙන්නේ. තේරෙනවද? මේක මතු මතු භවයට මට උපකාර පිණිස වේවා කියලා නෑ. ඒ කියන්නේ සිත අවසාන අවස්ථාවේදී ගන්න ඒ කුසල ආරම්භනේ බලවත් වෙලා නැහැ. අකුසල ආරම්මන කොහොමවත් නැහැ. කුසල ආරම්මනේ බලවත් වෙන්නේ ක්‍රියාසිට. රහතන් වහන්සේලාට හටගන්නේ ක්‍රියාසිට විතරයි. තේරෙනවද කියන එක පැහැදිලි. එතකොට අවසාන අවස්ථාවේ ආරම්මණයක් ගන්නෙ නැහැ. සිත නිවිලා තියෙන්නේ. කෙලස් නැහැ. දැන් මේ සියලු පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිච්චාභි සංඛාර කියන මේ සියලු සංස්කාරයන් කරන්නේ මොකක්ද? කෙලෙසින්ද? ලෝභයෙන් නෙමෙයිද පින් කරන්නේ? ඒ කියන්නේ අනේ දැන් මෙතනින් කොයි වෙලාවෙ හරි මැරුණොත් මට කොහේ හරි හොඳ භවයකට හරියන්නේ. ඉතින් භවයට තියෙන ලෝභයටනේ තින් කරන්නේ. ලෝභය තියෙනවා. දැන් ඒක හරියට කරගන්න බැරි වුණොත් අවසාන අවස්ථාවේ දේශයක් එන්නේ නැද්ද? දැන් කෙලෙස්. දේශයක් එනවා. ඒතකොට ලෝභයටයි දේශයටයි සිත තුළ ඉඩ දෙන්නේ මෝහය නිසා. පින්කමක් කරගත්තම ලස්සන හොඳ පින්කමක් කරගත්තා. අන්නයට කරගන්න බැරි හොඳ පින්කමක් කරගත්තා. මානයක් වෙනවා. එන්නේ මායයක් වෙන. මේ පින්කමෙන් මම මට යහපතක් වෙයිද? කොහොමද කියලා හිතුවොත් දික්තියක් වෙනවා. මේකෙන් මා සුගතියකයිද දුගතියකයිද කියලා සැකයක් ඇති වෙනවා විචිකිච්ඡාවක් වෙනවා. මේ ආදි වශයෙන් මේ කෙලෙස් වෙන කෙලෙස් වෙන පින්කම් තුලිනුත් වෙනවා කෙලෙස් නිවැරදිව තේරුම් අරගෙන කලේ නැත්තම් පින්කම් තුලිනුත් කෙලෙස් හට ගන්නවා ලෝභය කියන්නේ ආසාව පෙර පින්කම කලේ නෑ. අපි පින්කමක් කරලා ප්‍රාර්ථනා කරන්න ඕනේ මොකක්ද? මේක මට නිවනට උපනිශ්‍රේ වේවා. එච්චරයි. ඇයි ඒ? එතන මෙහා තියෙන සියලුම දේවල් ලැබෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කුසලයට විපාකයක් තියෙනවා. ඒ සැප විපාක. එහෙනම් තියෙනවා නම් අපිට ඒක ඉල්ලන්න ඕනේ නෑ. තියෙනවා නම් අනිවාර්යෙන් අපිට ලැබෙනවානේ. ඒ නිසා තමයි එහෙනම් ඒක ලැබෙනවා එහෙනම් ඒක ප්‍රාර්ථනා කරන්න ඕනේ. මම දිව්‍ය ලෝක යන්න ඕනේ. මට මේ මේ සම්පත් ලැබෙන්න ඕනේ. මේ මේ දේවල් ලැබෙන්න ඕනේ. මගේ අරමුණු ඉති වෙන්න ඕන කියලා. එහෙම අපි ප්‍රාර්ථනා කරන්න ඉල්ලන්න අවශ්‍ය නැහැ. නියත වශයෙන් ලැබෙනවා. ඒක තමයි විපාක කියන්නේ. අර ප්‍රතිසන්දි විපාක කියන්නේ. ඒතර ප්‍රවෘත්ති විපාක කියන්නේ භව දෙක සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. මේ සංස්කාරයන්ට. පුඤ්ඤාභිසංකාරයෙන් දැන් ඒතකොට ගැමුණු කුමාරයාගේ භව දෙක සම්බන්ධ කළා නේද? මොකෙන්ද? පුඤ්ඤාභිසංකාරයෙන්. ඒතර අපුඤ්ඤාභිසංකාර අකුසලයි. කර්මපත බවට පත් කරගත්ත දේවදත්තලා, අජාසත්තලා, චින්තිමානවික දැයිගලන් කොහෙද කිව්වේ? නිරේ. ඒ බලගතු කරගත්ත මොනයි? අකුසල සිතුවිලි බලවත් කරගත්තා. ඒ අකුසල කර්ම බවට පත් කරගත්තා. කර්මපත බවට පත් කරගත්තා. ඒතර ප්‍රතිසන්දි විපාකයක් තියෙනවා, ප්‍රවෘත්ති විපාකයක් තියෙනවා. දැන් ගැමුණු කුමාරයා ඒ කුසල ආරම්මණයක් පෙර පැහැදිලි පිරිසිදු පුණ්‍යාභි සංස්කාර කරලා අද තුසිත දිව්‍ය ලෝකේ දුක් විඳින්නේ නැහැ. අතිශය ප්‍රණීත සැප විඳින්නේ. ඒකට ප්‍රවෘත්ති විපාක නැද්ද? ප්‍රවෘත්ති කියන්නේ පැවැත්මේදී ලැබෙන ප්‍රතිඵල විපාක. ඒතර පැවැත්ම හොඳයිද නැද්ද? ප්‍රතිසන්දියක් හොඳයිද නැද්ද? ඒ කියන්නේ හටගත් තැන ප්‍රතිසන්දි කියන්නේ. දැන් ප්‍රතිසන්දි ගන්න තැන් තියෙනවා නිරය තියෙනවා പ്രേත ලෝකයේ තියෙනවා තිරිසන් ලෝකයේ තියෙනවා දිව්‍ය ලෝක හයක් තියෙනවා මනුෂ්‍ය ලෝකයේ තියෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා දැන් එතකොට ප්‍රතිසන්දිය තරම් දුන්නා කර්මපතේකින් ප්‍රවෘත්ති විපාකයක් ආරම්භ වෙනවා තේරෙනවද දැන් මේ උසස් තැන්වල සිටු මැදුරවල රජ මාලිකාවල් වල මහා මන්දිරවල ජීවත් වෙන්නේ සියලු සැප සම්පත් ඇතුව. ඇයි? දීලා තියෙනවා. යහපත් සිත් යහපත් සිතකින් දුන්නා. තේරෙනවද? ඒතකොට දුක් විඳින අය නැත්. පැල්පත් වල අගු පිළවල් වල දුක් විඳින අය නැත්. ඇයි? දීලා නැහැ. ඒ අකුසල කර්මවල ප්‍රතිඵල භුක්ති විඳිනවා. අර කුසල කර්මවල ප්‍රතිඵල භුක්ති විඳිනවා. කුසල සංස්කාරයන්ගේ ප්‍රතිඵල සැප කිවි එකයි අකුසල සංස්කාරයන්ගේ ප්‍රතිඵල දුක් කිවේ. දුක් විඳින මිනිස්සු වෙලා දුක් විඳිනවා. හැබැයි ත්‍රිසං සත්‍යයත් වෙලා ඉන්න සැප විඳින අයත් ඉන්නවා. දුක් විඳිනවා. ඒගොල්ලන්ගේ ප්‍රතිසන්දිය වැරදිලා. හැබැයි ප්‍රවෘත්ති හොඳයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම දැන් කරඬුව තියෙන්නේ. ඇතාගේ පිටින්. නවර දර්දා මාලිගාවේ පෙරහැර දැකලා තියෙනවා. කරඬුව තියෙනවා ඇතාගේ පිටේ. ඒ ඇතා යන ලස්සන ගාම්භීර ස්වභාවය බලන්න. ඒ පෙරහැර නරඹන සියලු දෙනාම එනකොට දෑත් උස්සලා වඳිනවනේ දෑත් දෙක එකට එකතු වෙලා. වන්දනාව ඇතාටත් එක්කයි. පාවඩ උඩ ගමන් කරන්නේ ඇතා. දැන් අපි පාවඩ උඩ ගිය කවුද? කල්පනා කරලා බලන්න. අපිට පාවඩ දානවා. අර ඇතාට. ඒතර ඇතාට දෙන ආහාර පාන කොහොමද? සැලකිල්ල කොහොමද? බලා ගැනීම කොහොමද? වෛද්‍යවරයෙක් නිර්දේශ කරන මේ ඇතාට දෙන ආහාර එයාව බලා ගන්න ආකාරය ඒ හොඳ ප්‍රණීත ආහාර නෙමෙයි එයාට ලැබෙන්නේ. හොඳයි ඒ ඇතාට අසනීප වෙලා යම් කිසි ආකාරයක පැත්තට වැටුණා. ලංකාවේ නැත්තම් හොඳ පසු වෛද්‍යවරයෝ ඇමරිකාවෙන් එංගලන්තයෙන් ජපානයෙන් දොස්තරවරු ගෙන්නන්නේ. ආ ගෙන්නන්නේ නැද්ද? ගෙන්නනවා. අපට ගෙන්නලා දෙයි. ආ අපි මිනිස්සු. අපේ ප්‍රතිසන්දිය හොඳයි. එතකොට අර ත්‍රිසං සත්‍යයට ප්‍රතිසන්දිය වැරදිලා තියෙනවා. තේරුණාද? යම අකුසල කර්මයකින් ප්‍රතිසන්දි ගත තැන වැරදුනා. හැබැයි ප්‍රවෘත්තිය සමහර ලොකු ගෙවල් වල සොනකේ බල්ලෝ ඉන්නවා. සාමාන්‍ය මනුස්සයන්ට වඩා සැප විඳිනවා. ඉන්නවනේ. එතකොට ප්‍රතිසන්දිය වැරදිලා ප්‍රවෘත්තිය කවුද කැඳි? කුසල කර්ම හා අකුසල කර්ම කර්මපත විසින් සකස් කළ ප්‍රවෘත්තියත් හොඳයි ප්‍රතිසන්දියත් දැන් අපට ප්‍රතිසන්දිය හොඳයි. හැබැයි අපි අජ මාලිකාවල් වල නෙමෙයි, සිටු මැදිර වල නෙමෙයි, මහා මන්දිර වල නෙමෙයි. හැබැයි ප්‍රවෘත්ති අපිට තියෙන අඩුපාඩුවක් පැවැත්මේදී. තියනවද නැද්ද? එහෙනම් මේ පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර දැන් පැහැදිලිද? දැන් එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා නම් දැන් මේ දෙකම සිතුවිලි. පුඤ්ඤාභිසංකාර කියන්නේ සිතුවිලි, සිතුවිලි කියන්නේ නාම ධර්ම. අපුඤ්ඤාභිසංකාර කියන්නේ සිතුවිලි, සිතුවිලි කියන්නේ නාම ධර්ම. එතකොට අපුඤ්ඤාභිසංකාර හේවත් අකුසල ධර්මයන්ගේ ප්‍රතිඵල දැන් පේනවද? ඒ ත්‍රිසන් ලෝකෙට දාලා තියෙන්නේ. ඒ අපි දන්නා දැන් තෝදේගේ බ්‍රහ්මණයෙන් 80 කෝටියක ධනයක් තිබ්බා. ගෙදර බැල්ලියක් කලේ බල්ලෙක් කලේ ඉපදුනානේ. ඇයි? කාටවත් කිසි දෙයක් දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට දන් හැන්දක්වත් බෙදුවේ නැහැ. හා දෙන්න එපා කිව්වා කාටවත් කිසි දෙයක් දුන්නොත් ඒවා ඉවර වෙනවා. දෙන්න එපා කිව්වා කාටවත් දුන්නේ දැන් ආයෙ ඇවිල්ලා ආරක්ෂා කළේ නැද්ද ඒවා? ආරක්ෂා කළා නේද ඒවා? ඇයි? අකුසල කර්මපත බලවත් තෘෂ්ණාව බලවත්, ලෝභය බලවත්, අන්සතු දේවල් Tamanට අයිති කරගන්නම තියෙන වොමනාවට ඒ කටයුතු සිද්ධ කරේ. දැන් මොකද්ද උනේ? ඥාන්තිමට කියවනේ කිරිබත් ටිකක් එහෙම කණ්ඩ දීලා ඉවරලා අහගන්න කියලා තාත්තා හංගපුවා. දන්නවනේ ඉතින්. ආ. ඉතින් හංගපුවා පෙන්වන්නේ 40 කෝටික ධනයක් ගොඩ දැම්මේ. පහුරු ගාලා පෙන්නවා. ආ. ඒවට බුදුවරුන්ට කරන්න පුළුවන් අපිට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ එතකොට අකුසල කර්මපත නිසා ලබාගත්තද? නැද්ද? දැන් කුසල කර්මපත නිසා ලබාගත්ත ඇත් ඕන තරම් ඉන්නවනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කාලෙත් සිටිය. සීවලි මහරහතන් වහන්සේ පෙර සංසාරේ කරපු කුසල කර්මපත නිහින්ද නෙමෙයිද? පුණ්‍ය අபிසංකාරය. අර බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා ගමනක් යනකොට. දුෂ්කර ගමනක් යනවනම් වඩින්න තියෙනවා නම් දුෂ්කර පළාතකින් ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා ආනන්ද මේ සීවලිත් මේ ගමනට එකතු වෙනවද කියලා. යන ඔක්කොටම දානේ හම්බ වෙනවා. යන ඔක්කොටම කිසිම අපහසුාවක් නැහැ. ඇයි ඒ? පුණ්‍ය අභිසංකාර නෙමෙයිද? හා? දැන් පැහැදිලිද මේ සංස්කාර කියන ධර්මතාවයන් අපේ පැවැත්ම අරන්ගෙන යන ආකාරය. හැබැයි ගෙනියන්නේ සත්‍යයේ පැවැත්ම නෙමෙයි. නාම රූප දෙකේ පැවැත්ම. දැන් සිත ද්වේෂ සාගතයි. නිතරම තරහ යනවා, කේන්ති යනවා. මෙහෙම පුච්චලේ ඉන්නවා නේද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන තරහ, වෛර, ක්‍රෝධ, සිතුවිලි සිත තුළ පවත්වන කෙනා. ඒතකොට ඒ සිතුවිල්ල කියන්නේ නාම ධර්මයක්. සිත තුළ හටගන්න, හට අරගෙන සනේන් නැති වෙන නාම ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් මේ ද්වේෂය, තරහ, ක්‍රෝධ, වෛර, සිතුවිලි සිත තුළ බහුල ලෙස පවත්වනවා නම් එයා මරණයෙන් පස්සේ නිරේ උපදින්නේ. බැරි වෙලාවත් මනුස්ස ලෝකයට ආව අවලස්සනයි. ඇයි ඒක එහෙම වෙන්නේ? ඒක එහෙම වෙන්නේ තරහ ගියාම මොහොන ප්‍රසන්නයිද අප්‍රසන්නයිද? ලස්සනයිද අවලස්සනයිද? තරහ ගියාම තරහ ගියාම මොහොන අවලස්සනයි. මොන කළු වෙලා, රෞද්‍ර වෙලා, නපුරු වෙලා, රාක්ෂෙක් වගේ පේනවා. එහෙම වෙලා පේනවා නේද? තරහ ගියාම. ඇයි ඒ? ශරීරේ රූප කලාප විකෘති වෙලා තියෙන්නේ. තරහ ආපුවාම මේ ශරීරයේ සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක් ඇති කරන්නේ. ශරීරය කියන්නේ සතර මහා ධාතුන් ඒවත් සුද්දාෂ්ටක කලාපයට අයිති දෙයක්. එතකොට ඒකේ විකෘතිතාවයක් ඇති කරනවා. ප්‍රකෘතිතාවෙන් නිදිලා විකෘතිතාවයක් ඇති කරනවා තරහ, ද්වේෂ, ක්‍රෝධ, වෛරය සිතුවිල්ල සිතට ආපුවා. එතකොට සිතුවිල්ල කියන්නේ නාම ධර්මයක්. ඒතර මේ නාම ධර්මය මේ රූප ධර්මයන් වෙනස් කරනවද නැද්ද? වෙනස් කරනවා. ඒතකොට ඒ විදිහට වැඩි කාලයක් තමන්ගේ ජීවිත කාලේ වැඩි කාලයක් ගත කරා. අවසාන අවස්ථාවට මෛත්‍රියක් එන්නේ නැහැ සිතට. එන්නේ මොකක්ද? තරහ, දේශය. ඒතර දේශය කියන්නේ සිතවිල්ල පුඤ්ඤාභි සංකාරයක්ද අපුඤ්ඤාභි සංකාරයක්. ඒ කියන්නේ අකුසල සිතවිල්ලක්ද කුසල සිතවිල්ලක්ද? අකුසල සිතවිල්ල. ඒකව බය ප්‍රතිසන්දි ගන්නකොටම ශරීරේ රූප කලාප විකෘති. අවලස්සනයි. දැන් එතකොට පුජ්‍යලයකට තරහ ගියාද? කෙනෙකුට තරහ ගියාද? එහෙම නැත්නම් තරහ සිතුවිල්ලක් ඇති වුණාද? ඒතොර සිතුවිල්ල කියන්නේ නාම ධර්මයක්. ඒතොර නාම ධර්මයන් විසින් රූප ධර්මයන් විකෘති කළා නේද? පුජ්‍යලයක් විකෘති කළේ නේ. එයි අපේ ශරීරයයි රූප ධර්මයන්. රූප ධර්මයන්ගේ විකෘති භාවයක් ඇති කළා. ඒ කියන්නේ කෙනෙකුට දකින්න බෑ අප්‍රසන්නයි. කැතයි, අවලස්සනයි. එහෙම ඉන්නවද නැද්ද ලෝකෙ? ඉන්නවා. ඒ ස්වභාවයට පත්කිරුවේ කවුද? අර සිතුවිල්ල නෙමෙයිද? කැරෙනවා. එහෙනම් එතකොට දැන් අපිට පැහැදිලි නේද? එතකොට කුඤ්ඤාභි සංකාර කරලා හැබැයි අකුසල චේතනාවකින් අවසාන අවස්ථාවේ අකුසල සිතුවිල්ලකින් ප්‍රතිසන්දි ගන්නවා තිරිසං ආත්ම භවයකට. හැබැයි ප්‍රවෘත්තියේදී ඒ තිරිසං සත්‍ය මිනිස්සෙකුට වඩා විඳින සැප විඳිනවා. මිනිස්සු වෙලා ඉපදිලා තියෙන ප්‍රතිසන්දිය හොඳයි කුසල ආරම්මණයකින් මනුස්ස ලෝකෙට එන්න නියත වශයෙන්ම පුඤ්ඤාභි සංකාරයක් තියෙන්න ඕනේ කුසල ආරම්මණයක් තියෙන්න ඕනේ. ඒතර කුසල ආරම්මණය කියන්නේ නාම ධර්මයක්. එහෙම ඒ නාම ධර්මයෙන් මනුස්සාත්ම භාවයක් ලැබුවා. හැබැයි අන්ත දුක් විඳිනවා. නැද්ද? දැන් එතකොට පුඤ්ඤාභි සංස්කාර කියන නාම ධර්මයන් විසින් රූප ධර්මයන් පාලනය කරනවද නැද්ද? එතකොට අපුඤ්ඤාපි සංකාර හේවත් අකුසල කර්ම අකුසල චේතනා අකුසල සිතුවිලි වචන වලින් අර සතර මහා ධාතුවස් සුද්දාස්තක කලාපය පාලනය කරනවද නැද්ද? පුච්චලේකට වෙන දෙයක් නෙමෙයි. පුච්චලේකට වෙන දෙයක් නෙමෙයි. කෙනෙකුට වෙන දෙයක් නෙමෙයි. එහෙනම් ආනිච්ච අபிසංක දැන් පැහැදිලිද පුඤ්ඤාபிසංකාර අපුඤ්ඤාபிසංක. එහෙනම් අපි දැන් වැඩිපුර අපේ මානසිකාරය පවත්වන්න ඕනේ පුඤ්ඤාபிසංකාර හේවත් පින් සිතුවිලි තුළද එහෙම නැත්නම් අපුඤ්ඤාවි සංකාර මෙවත් අකුසල සිතුවිලි තුළද දුක් බලාපොරොත්තු වෙන කෙනෙක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා තමා බලාපොරොත්තු වෙන්නේ දුක් නම් අකුසල සිතුවිලි වලට ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා. තමන් බලාපොරොත්තු වෙන්නේ සුඛ විහරණය නම් සැප විහරණය නම් සැපවත් ජීවිතය නම් කුසල සිතුවිලි වලට සිත තුළ ඉඩ දෙන්නේ. දැන් පැහැදිලි. හැබැයි කුසල සිතුවිලි කියන්නේ නාම ධර්මයක් ප්‍රතිඵල රසන්න රූප කලාප. ඒතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යමෙක් කරුණා මෛත්‍රී සාගත යුක්තයි. මෛත්‍රිය සිත තුළ තියෙන කරුණාවෙන් යුක්තයි. ඒතර මෛත්‍රී සාගත සිතුවිලි සිතට ආපුවාම රූප කලාප ප්‍රසන්නද? ලස්සනයිද නැද්ද? නිතරම hina වෙලා ඉන්න කෙනෙක්. අපි කියනවනේ. මෙයා නිතරම hina වෙලා ඉන්න සතුටෙන් ඉන්නේ කියලා. ඒතර එයාගේ තියෙන මෛත්‍රිය සිත තුළ. ඒ මෛත්‍රිය වැඩිපුර එයාගේ සිත තුළ පවත්නවා. මරණසන්න මොහොතේ අවසාන ස්තුතිසිත ගන්නෙත් මෛත්‍රිය. ඒකව භාවය හට ගන්නකොටම ලස්සනයි. දැන් ලස්සන අයත් ඉන්නවද අවලස්සන අයත් ඉන්නවද ලෝකේ? දැන් රූප සුන්දරී කියලා ඉන්නවා. විකෘති වෙච්ච අයත් නැත්. ඊටමත් අවලස්සනයි විකෘතිය. ඇයි? කල්පනා කරලා බලන්න. මේ සිතුවිලි වලින් හදන්නේ මොනවද? පුච්චලෙක් නෙමෙයි හදන්නේ. සත්‍යයක් නෙමෙයි හදන්නේ. හොඳට තේරුම් ගන්න මේ සසරින් නිවනට කියන මාතෘකාව යටතේ අපි මෙච්චර කල් දේශනා කරගෙන ඉන්නේ නාම රූප දෙකක් පිළිබඳවයි. ඒ නාම රූප දෙකට මොකද වෙන්නේ කියන. එහෙනම් පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර. ඒතර පුඤ්ඤාවි සංකාර ලස්සන රූප කලාප නිපදවනවා. ඒ ප්‍රතිසන්දියක් තරම් දෙනවා. ප්‍රවෘත්ති විපාකයක් තරම් දෙනවා. ඇස පිනවන්න අවශ්‍ය දේ ලැබෙනවා කන පිනවන්න අවශ්‍ය දේ ලැබෙනවා නාසය පිනවන්න අවශ්‍ය දේ ලැබෙනවා දිව පිනවන්න අවශ්‍ය දේ ලැබෙනවා කය පිනවන්න අවශ්‍ය දේ ලැබෙනවා. ඒ තුලින් මනස පිනවල සොම්නස්ස ජීවත් වෙනවා. කුසලයේ අර කුසල ආරම්මණවල ප්‍රතිඵල හැටියට එතකොට ශරීරයත් ලස්සනයි ප්‍රතිසන්දියත් හොඳයි ගත්ත මනුසාත්ම භාවයක් එතන ඉඳලා ලැබෙන පැවැත්මත් හොඳයි. පුණ්‍ය අபிසංකාරය. අපුණ්‍ය අபிසංකාරය එහෙනම් තිරිසන් ලෝකය. പ്രേත ලෝකය. പ്രേතෝ තිනොත් ඉන්නවා ඥාති പ്രേත පරදසුපචී ඉන්නවා. ප්‍රේතයෝ ඇවිල්ලා තම තමට කරදර කරන ආකාරයත් ඔයත් දන්නවා. දැකලා තියෙනවා. ඒ ඇයි? ඒ අකුසල සිතුවිලි. නරක සිතුවිලි. ප්‍රේත වේලා උපදින කාටවත් කිසි දෙයක් දෙන්නේ පරිත්‍යාගයට අකමැතිමයි. එකතු කරන්න, රැස් කරන්නමයි සූදානම් වෙන්නේ. ඒගොල්ලෝ ඊගාභවයේ උපදින්නේ අවසාන අවස්ථාවේදී ඒ වස්තු සම්පත් දීකල තමයි ඒගොල්ලන්ට මතක් වෙන්නේ. ඥාති ප්‍රේත කියලා කියන්නේ ඥාතියට පෙරේතයි. ඒකයි ඥාති ප්‍රේත කියන්නේ. අහලා තියෙනවා ඥාති ප්‍රේත කියලා. ඥාතියට පෙරේතයි. අම්මා පරලව යනකොට අපි කියමු එකම දුවනේ කියලා. දුව තමයි මතක් වුනේ. ඇවිල්ලා ඉන්න ප්‍රේතියක් වෙලාගේ. සහෝදරයක් බොහොම ළඟින් ඇසුරු කළා. පරලව යනකොට සහෝදරය සිහිුනේ ගෙදර ඇවිල්ලා ඉන්න ප්‍රේතියක් ඥාති ප්‍රේත ඥාතියට පෙරේතයි ඒතර පරදත් උපචීවි කියලා කියනවා ගෙවල් දොරවල් වලට පෙරේතයි. ඉඩකඩම් වලට පෙරේතයි. යාන වාහන වලට පෙරේතයි. මිල මුදල් වලට පෙරේතයි. රන් රිදී මුතු මැණික් වලට පෙරේතයි. ගෙවල් දොරවල් වලට පෙරේතන ගේට් කොනක ඉන්නවා. ඉඩකඩම් වලට ප්‍රේතව පරිලව ගියානම් වත්තේ මුල්ලකට එලා වාඩිලා ඉන්නවා. නැත්නම් වත්තේ ගහක් තියෙනවනම් ගහට එලා ඉන්නවා. ඇයි? යන්න බෑ දාලා. අවසාන අවස්ථාවේදී මතක් වුණේ සම්පත්තිය. ඒ සම්පත් වලට එනවා. පැහැදිලිද කියන්නේ? එහෙනම් ඒ පරදස් උපචී මිල මුදල් වලට රන් රෙදි මුතු මැණික් වලට ඒවට ආසාවෙන් මරුණොත් ඇවිල්ලා ඒවා හොයනවා බලනවා ඒවා රකින්නවා දැන් ඔය ඔයත් ඔය ඉඩමක් එහෙම මිල දීලා ගත්තාම බහිරව පූජාවක් තියෙනවනේ ආ දැන් කවුද ඔබ තියන්නේ කිව්වේ මොකටද ඔබ තියන්නේ ඒ බහිරවය තමයි තණ්හාව ඇතිව පරිලව ගියේ කියන තමයි බහිරවය දැන් මේ ඉඩම් ඉඩකඩම් ගෙවල් දොරවල් දැනට අපිට අයිති වුණාට මේවා අතීතයේ පරිහරණය කරපුවයි කොච්චර ඉන්නවද? එයාලා තණ්හාව ඇතුව නෙමෙයිද පරිලව ගියේ? රහත් වුණාද ඔක්කොමල? නෑ තෘෂ්ණාව ඇතුව ඒගොල්ලෝ පරිලව ගියේ. ඒකට තෘෂ්ණාව ඇතුව පරිලව ගිය අය ඇවිල්ලා රකින්නවා. දැන් එයාව සතුටු කරන්න තමයි අර පූජාව දෙන්නේ. තේරෙනවද? බහිරවැය කියන්නේ කවුද එතකොට? මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබලා තෘෂ්ණාව බහුලව තෘෂ්ණාව බහුල කරලා ඒ අනුව ප්‍රතිසන්දි හදාගත්තා ආත්ම භාවයක් දැන් ඇවිල්ලා රකින්නවා. දැන් කාටවත් ගන්න දෙන්නේ නැහැ ඒක. ඉතින් මොකද කරන්න ඕනේ? ඉතින් කියනවා වෛර පූජා කියන්නේ. දැන් කාටද පූජා කියන්නේ? තේරෙනවද? ඒ මොකද ඒ අපුඤ්ඤාභි සංකාර. ආනිච්ඡාභි සංකාර කියන්නේ වෙන එකක්. ආනිච්ඡාභි සංකාර කියන්නේ අරූපාවචර ධ්‍යාන. දැන් පුඤ්ඤාභිසංකාර පුඤ්ඤා පුඤ්ඤාභිසංකාර වල දිව්‍ය ලෝකයෝ මනුෂ්‍ය ලෝකේ ප්‍රතිසන්දි ගන්න පුළුවන්. ඒතර ප්‍රතිසන්දි ගත්තා ප්‍රවෘත්තිය ලැබෙන්නේ, පැවැත්ම ලැබෙන්නේ. අර තමන් දන් දීලා තියෙන ආකාරයට තමයි පැවැත්ම ලැබෙන්නේ. ඒතර අපුඤ්ඤාභිසංකාරය නියත වශයෙන් නිරය තිරිසන් ලෝකය പ്രേත ලෝකය. ආනිජ්ජාභිසංකාර කියන්නේ ඒක නෙමෙයි. ආනිජ්ජාභිසංස්කාර කියලා කියන්නේ අරූපාවචර ධ්‍යාන. ආකාසඤ්ඤායතන, විඥානච්ඡායතන, අකින්ඤ්ඤායතන නේව සංඥා ඥා සංඥා එතන. අන්න අනිත්‍ය අபிසංග. ඒතර යම් කිසි කෙනෙක් කාමාවචර කුසල් කරන්නේ අපෝ බෑ කාම ලෝක වලට නැවතෙන්න බෑ කියලා. රූපාවචර කුසල් අපෝ බෑ ඊටත් වඩා හොඳයි අරූපාවචර කුසල් කියලා. අරූපාවචර කුසල් කරනවා. ඒ කියන්නේ ධ්‍යාන අරූපාවචර ධ්‍යාන උපදනවා. ආකාශය අනන්තයි අනන්තයි අනන්තයි කියලා ආකාශය අරමුණු කරලා භාවනා කරනවා. විඥානය අනන්තයි අනන්තයි අනන්තයි කියලා විඥානය අරමුණු කරලා භාවනා කරනවා. නත්ති කිංචි නත්ති කිංචි කියලා කිසිවක් නැහැ කියලා අඥාඥායතන මේ ධ්‍යාන වඩනවා. ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ කියලා. නිරසන නාසඤ්ඤායතන ධ්‍යාන වඩනවා. අන්න ඒකට කියනවා අනිත්‍ය සංකාරය. ඒතර මේ සංස්කාර තුනම ප්‍රතිසන්දියක් අරන් දෙනවද නැද්ද? තේරෙනවද? එහෙනම් සංස්කාර සංස්කාර නැති කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? අවිද්‍යාව නැති කරන්න ඕනේ. අවිද්‍යාව නැති කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? ආශ්‍රව නැති කරන්න ඕනේ. ආශ්‍රව, කාමාශ්‍රව, භවආශ්‍රව, විත්‍යාශ්‍රව. ආශ්‍රව කියන්නේ මොනවද? ආශ්‍රව කියන්නේ ඇලෙනවා කියන එක. යම් තැනක සිත ඇලෙනවද? ආශ්‍රව. ගලවන්න බෑ. ඇදිලා. ආශ්‍රව. චන්දරාගය. ආශ්‍රව කියන්නේ මොකක්ද? ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. දැන් කැමැත්ත පැත්තෙන් ඇලිලා තියෙන ටික ගණන් හදලා බලන්න කොච්චරක් තියෙනවද කියලා. අයින් කරන්න වෙනවා. ඕක තියෙන තාක්කල් අවිද්‍යාව. තේරෙනවද? එහෙනම් ඕක තියෙන තාක්කල් කර්ම රැස් කරනවා අවිද්‍යාව නිසා. කර්ම රැස් කරනවා කියේ සංස්කාරයන්ට. පුඤ්ඤාභි සංකාර, පුඤ්ඤාභි සංකාර, අනිත්‍යාභි සංකාර. ඒතර මේ කාම ලෝකත් හොඳ නැහැ, රූප ලෝකත් හොඳ නැහැ කියලා යම් කිසි කෙනෙක් අරූප ලෝකෙට යන්න භාවනා කරනවා. හැබැයි ගියොත් ආයෙ එන්න වෙනවා. ආයෙ එන්න වෙනවා. සිත එතන තිබ්බට සමදාට මෙතන සිත තියන්න බෑ. එතන ඒ ආයු කාලයක් තියෙනවා. ඒ ආයු කාලය ඉවර වුණාම ආයසිත එතනින් අහකට ගන්න වෙනවා. ආකාසඤ්ඤායතනේ කල්ප 20000යි, විඥානඤ්ඤායතනේ කල්ප 40000යි, ආකින්ඤායතනේ කල්ප 60000යි, නේවසඤ්ඤාඤාසඤ්ඤායතනේ කල්ප 84000යි. සිත එතනින් අහකට ගන්න වෙනවා. හැබැයි එතනින් කොහටද ගන්න? නිරේට යන්න පුළුවන් සිත එතනදී. තේරෙනවද කියන්නේ? ධර්ම දේශනාව අවසන් කරන්න කියන කාලය අවසන්. දැන් සංස්කාර පිළිබඳව දන්නා. දැන් ඒතර මොන සංස්කාරයද අපිට? එක සංස්කාරයක්වත් එපා. හරි? ප්‍රතිසන්දියක් තරම් දෙනවා ප්‍රවෘත්තියක් තරම් දෙනවා. මොන තැන බැලුවත් දුක් තියෙන්නේ. ඒක මම ඉදිරියේදී පෙන්වලා දෙනවා. මොන තැනක් ගත්තත් දුක් තියෙන්නේ. එහෙනම් සංස්කාර හැදෙන්නේ නැති තැන ප්‍රතිසන්දියකුත් නැහැ. ප්‍රවෘත්තියකුත් නැහැ. ඒක තමයි නිවන කියන්නේ. තේරෙනවද? ප්‍රතිසන්දියක් නැති තැන නිවන. ඒතර ප්‍රතිසන්දිය ගන්නෙ පුඤ්ඤාභි සංඛාර, පුඤ්ඤාභි සංඛාර, අනිච්චාභි සංඛාර. දැන් පැවැත්ම හොදද? දැන් නැවැත්ම හොදයි. එහෙනම් පුඤ්ඤාභි සංඛාරත් එපා, අපුඤ්ඤාභි. ඒ කියන්නේ පින් කරන්න එපා කියන එක නෙමෙයි. අනිවාර්යෙන් කුසලය ඕනේ. කුසලයේ අවසානය තමයි අපි නිවනට යන්නේ. මොකද කුසල් අපිට තව මදි නිසානේ අපි තාම මේ සසරේ සැරිසරන්නේ. පින් මදි නිසා ඒක නිසා පින් කරන්න හැබැයි ප්‍රාර්ථනා කරන්න නිවන. එතනින් එහාට මොකුත් අවශ්‍ය නැහැ. ලැබෙනවා එතනින් එහාට තියෙන සියලු දේවල් ප්‍රාර්ථනා කරන්න ඉන්න. හොඳයි. නාවල පන්සල පාරේ ඩයස් පවුලේ සහෝදර සහෝදරයන් ඥාති මිත්‍රාදී මේ කිය පරිලෝකපත් අයට පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. වලානේ අමිත ගවේෂි ස්වාමින් වහන්සේට ඒ වගේම නාවල සාමා මෑණියන් වහන්සේට නාවලගේ ප්‍රේමදාස ඩයස්සා පවුලේ මේ ඥාතියින්ට තුන් මාසකට පෙර ආභාව ප්‍රාප්තෝ වීද නාගමගේ මහතාට සෙත් ප්‍රාර්ථනා කරනවා දරණාගම සුමන රත්න ස්වාමින් වහන්සේට කුරුණෑගල ස්වර්ණමෑණියන්ට පල්ලෙකලේ සියලුම පල්ලෙකලේ මෑණියන්ට දීර්ඝායස නිරෝගී සුව ප්‍රාර්ථනා කරන විදුර විනෝති ඩයස් සිසුවාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා සිතනවා. ඉක්මන් භවයකදී සුගතාගත ප්‍රතිපදාවෙන් සහභාගී වූ උදව් දුන් සමටම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි එහෙනම් මේ රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඒ පරලෝකසබසිර ඥාතීන්ට අනුමෝදන් කරනවා පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම උතුම් වූ ඉතයික්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම් මේ ඥාතිනම් හෝතු කියන ගාථාවන් කියන්නේ. Thank you.